අපි ඇත්තටම හඳුන්වලා දීලා තියෙනවා අලුත් TV මාධ්‍යලයක්. ඒකට කියන්නේ Bravia 4K HDR කියන TV එක. මේම TV එක ඇත්තටම වැඩ කරන්නේ Android කියන OS එකෙන්. ඒකේ තාක්ෂණය ගත්තොත් ඒක වැඩ කරන්නේ Marshmallow කියන OS එකෙන්. මේක ඇත්තටම ලංකාවට හඳුන්වලා දීන්නේ ආසියාවේ පළවෙනි වරට. මේකේ තාක්ෂණය අපි ගත්තොත් Slim Black Backlight Drive කියන තාක්ෂණය තමයි මේකට අපි යොදාගෙන තියෙන්නේ. මේක ඇත්තටම පින්තූර වුණත් ගොඩක් තමත් පැහැදිලිව තමයි මේක අපිට ඕගලන්ට බලන්න පුළුවන්. මේකේ අනිත් එක processor එක 4K X1 කියන processor එකක් තමයි තමයි අපිට මේකට පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න රූපවාහිනිය බලන්න නැත්නම් මිලදී ගන්න කවටරි කැමැත්තක් තියෙනවා නම් ඕනෑම සිංග ආයතනයක සහ සීරීස් ආයතනයකට දීලා මේක බලන්න හරි මිලදී ගන්න පුළුවන්.